පෙරවන් සරණයි සියලු දෙනාටම අද දවසේ අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතිය අපිට ධර්ම සාකච්ඡාව කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ ඊට පෙර සතිය අපි ධර්ම සාකච්ඡාව පැවැත්වීමේදී අපි නෛෂ්ක්‍රාම්‍ය පාරමිතා පිළිබඳ දේශනාව සහ සාකච්ඡාව නිමවටපත් කළා. අද අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥා පාරමිතාව පිළිබඳව. අද මේ කම්පියුටරේ පොඩි පොඩි ගැටලු වගේක් මතුවලා ඒ නිසා මේ පොඩි පොඩි ප්‍රමාද දෝෂ හිතියේ. හොඳයි එහෙමනම් අපි හැමෝටම ඇහෙනව නේද? අ බුද්ධික මහත්මයා ඇහෙනව නේද මාව? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි හරි හොඳයි. එහෙනම් මේ ශබ්ද එහෙම ඇහෙනව ඔහෙන් වෙනස් කරන්න මට මේ ස්ක්‍රීන් එකේ පොඩි ගැටලුවක් තියලා තියෙනවා. හොඳයි අද දවසේ අපි ප්‍රඥා පාරමිතා පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්නේ මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා බහ කළා. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ අනුරුද්ධ සූත්‍රය අෂ්ටමහා පුරුෂ විතර්ක පිළිබඳ කතා බහ කරද්දී පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන මේ මාතෘකාව අපි සති 13ක් මුළුල්ලේම කතා බහ කළා. එහිදී අපි ප්‍රඥාව කියන්නේ මොකක්ද? එහි ගති ලක්ෂණ මොනවද? ප්‍රඥාව දියුණු කරන්නට අවශ්‍ය කරුණු මොනවද? ප්‍රඥාවට බාධක කරුණු මොනවද? ප්‍රඥාවේ ප්‍රභේද මොනවද? මේ আদি බොහෝ කාරණා අපි කතා බහ කළා. ඒ නිසා අවශ්‍ය කෙනෙකුට ඒවා YouTube නාලිකාවේ තියෙනවා පසුගිය දේශනා හැටියට අහන්න පුළුවන්. ඒ නිසා අපි පාරමිතා ධර්මයක් හැටියට මේ ප්‍රඥාව කොහොමද දියුණු කරන්නේ පුහුණු කරන්නේ එහි ප්‍රතිපත්ති ක්‍රමය කුමක්ද ඒ පාරමිතාවට අදාළ කාරණා ටික අපි මූලික වශයෙන් මෙහිදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම අපි පැහැදිලි කරගන්නට ඕන ප්‍රඥාව කියලා කියන්නේ එක්තරා චෛතසික ධර්මයක් ඒකෙහි ලක්ෂණ දෙකක් තියෙනවා ඕභාසන ලක්ෂණය සහ ඡේදන ලක්ෂණය. ඕභාසන ලක්ෂණයයි කියලා කියන්නේ ප්‍රභාමත් කරන ආලෝකමත් කරන ගතිය. ඒ කියන්නේ පවතින සංස්කාර ධර්මවල යථා ස්වභාවය ප්‍රකට කරලා දක්වන ගතිය. ඒක තමයි ඕභාසන ලක්ෂණය. ඡේදන ලක්ෂණයයි කියලා කියන්නේ අවිද්‍යාව ඡේදනය කරන කපා හරින ඛණ්ඩනය කරන ගතිය. එතකොට මේ ලක්ෂණ දෙකෙන් යුක්ත මනසේ පහළ වෙන විශේෂම චෛතසික ධර්මයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට අපිට ඉන්ද්‍රිය හයක් තියෙනවා චක්කසෝත ඝාන ජීවහා කාය මන වශයෙන්. ඒ ඉන්ද්‍රිය හයෙන් ගන්නා සෑම අරමුණක්ම යථා ස්වභාවයෙන් දකින්නට පුළුවන් වෙන මේ චෛතසිකය වෙනම ඉන්ද්‍රියක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤේන්ද්‍රිය වශයෙන්. එතකොට මේ ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය මූලික වුණාම තමයි අපිට නිර්වාණ ගාමිනී මාර්ගයට අපිව යොමු කරන්නේ. ප්‍රඥාව විතරක් නෙමෙයි ඉන්ද්‍රිය වශයෙන් හඳුන්වන තවත් ධර්ම තියෙනවා. අපි මේට ඉහතදී කතා කළා බෝධිපාක්ෂික ධර්ම කතාවේදී සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්ම පහම ඉන්ද්‍රිය ධර්ම හැටියට නිර්වාණ ගාමිනී මාර්ගයේදී වැදගත් වෙනවා. එතකොට මේ ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය අවදි වෙනකොට මුල් වෙනකොට තමයි අවශේෂ නාම රූප ධර්ම චිත්තචෛසික ධර්ම සියල්ලක්ම නිර්වාණයට හසුරවන්නට ඒවාෙහි යථා ස්වභාවය ප්‍රකට කරන්නේ. ඒ නිසා නිවන් මගෙහිදී මේ ප්‍රඥාව දියුණු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා ප්‍රමුඛ සාධකයක් වෙනවා අපි නිතරම කතා බහ කළා සෑම පාරමිතාවක් සම්බන්ධවම මිනුම් දන්න වෙන්නේ. එහෙම නැත්නම් එහි ප්‍රමාණය નિවරදිව මධ්‍යස්ථ ස්වභාවයේ තීරණය කරන්නේ එහි ප්‍රමිතිය තීරණය කරන්නේ මේ ප්‍රඥාව විසින් කියන බව. එතකොට ඒක වෙනම පාරමිතාවක් හැටියට දියුණු කරගන්නටත් අවශ්‍යයි. අවශේෂ පාරමිතාවලදී ඒ පාරමිතාව තමයි ඒවාෙහි ප්‍රමාණය ඒවාෙහි తত্ত্বය සමතුලිතව පවත්වා ගන්නට උපකාර වෙනවා. ඒ නිසා ප්‍රඥාව සියලුම පාරමිතා ධර්මවලට විශේෂයෙන්ම සම්බන්ධ වූ වැදගත්ම පාරමිතා ධර්මයක්. මේ ප්‍රඥා පාරමිතා පිළිබඳව චර්යා පිටක අට කතාවෙහි දක්වන්නේ කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතෝ ධම්මානං සාමාන්‍ය විශේෂ ලක්ෂණාවබෝධෝ පඤ්ඤා පාරමිතා ප්‍රඥා පාරමිතාවයි කියලා කියන්නේ ධර්මයන්හි ඒ කියන්නේ සංස්කාර ධර්මයන්හි සාමාන්‍ය ලක්ෂණ සහ විශේෂ ලක්ෂණ අවබෝධ කරගන්නා ගතිය තමයි ප්‍රඥා පාරමිතා. එතකොට මෙතනදී අපට හඳුනා ගන්නට වෙනවා ඒ ප්‍රඥාවේ හැටියට දක්වන මේ සාමාන්‍ය ලක්ෂණ මොනවද විශේෂ ලක්ෂණ මොනවද කියන බව. එතකොට සාමාන්‍ය ලක්ෂණ කියලා කියන්නේ සියලුම සංස්කාර ධර්මයන්ට පොදු වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන. ඒවා නාම ධර්ම වලටත් පොදුයි රූප ධර්ම වලටත් පොදුයි කුසලයටත් පොදුයි අකුසලයටත් පොදුයි සියලුම සංස්කාර ධර්මයන්ට පොදු ලක්ෂණ තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන. එතකොට ඒ ලක්ෂණ හරියට අවබෝධ කරන්නේ මේ කියන ඕභාෂණ ගුණය. ඒ ප්‍රඥාවේ තියෙන සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය ප්‍රකට කරන ගුණයෙන් තමයි ඒ සියලුම සංස්කාරයන්ට පොදු වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය අපිට ප්‍රකට කරලා දෙනවා. ඒක ප්‍රඥාවේ විශේෂ ගතිය. ඊළඟට අනන්‍ය ලක්ෂණ. එහෙම නැත්නම් විශේෂ ලක්ෂණ. එහෙම නැත්නම් ආවේනික ලක්ෂණ වශයෙන් හඳුන්වන්නේ ඒ ඒ සංස්කාර ධර්මයන් අන්‍ය සංස්කාර ධර්මයන්ගෙන් වෙන්කොට හඳුනා ගන්නට උපකාර වෙන ගති ලක්ෂණ ටික. ඒ ගති ලක්ෂණ තුලින් තමයි ඒ සංස්කාරය අවශේෂ සංස්කාර ධර්මයන් අතර මේක කුසලයක්ද මේක අකුසලයක්ද මේ කවර කුසල ධර්මයේද මේ කවර අකුසල ධර්මයේද මේ සියල්ලක් වටහා ගන්නට පුළුවන් වෙන්නේ ඒකට ආවේනිකව ගති ලක්ෂණ වලින්. එතකොට ප්‍රඥා පාරමිතාව හැටියට චර්යා පිටක අට කතාවේ විශේෂයෙන් දක්වන්නේ මෙන්න මේ කියන ලක්ෂණ දෙක. සාමාන්‍ය ලක්ෂණ විශේෂ ලක්ෂණ. එතකොට ඊට අමතරව ඒ සාමාන්‍ය ලක්ෂණ විශේෂ ලක්ෂණ වටහා ගන්න නම් අනිවාර්යෙන් ඒවා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය හඳුනා ගන්නට ඕන. හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන බව පැහැදිලිව ප්‍රකට වුණේ නැතිනම් ඒවාහි අනන්‍ය ලක්ෂණ සහ පොදු ලක්ෂණ වටහා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා හේතුඵල ප්‍රඥාව කියන එකත් මෙයටම ඇතුළත් වෙනවා. මේ ප්‍රඥාවෙන් විශේෂයෙන්ම දක්වන්නේ හේතුඵල වශයෙන් සංස්කාර ධර්මයන් වටහා ගැනීම ඊළඟට කුසල අකුසල හොඳ නරක යහපත අයහපත ආදී ඒ හැම හැම කාරණයක්ම හේතුඵල කියන කාරණයට ඇතුළත් වෙනවා. ඊළඟට අර සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ධර්මය දැකීම ඊළඟට අනන්‍ය ලක්ෂණ දැකීම ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් මේ විදිහේ ඊටාම පුළුල් විදිහට ප්‍රඥාව බෙදිලා යනවා. එතකොට අන්නේ සියලුම ප්‍රභේදයන් හඳුනා ගන්නට අපට උපකාර වෙන්නේ ප්‍රඥාව. මූලික වශයෙන් මේ ප්‍රඥාව හේතුඵල ප්‍රඥාව හැටියට මේ සංස්කාර ධර්මයන්ගේ හේතුඵල ස්වභාවය දක්නා වූ ප්‍රඥාව. ඒක තමයි මූලික වශයෙන්ම සම්මා දිට්ඨිය හැටියට කම්මස්සගත සම්මා දිට්ඨිය හැටියට හඳුන්වන්නේ කෙනෙකුට මුලින්ම ඇති ඇති කරගත යුත්තේ මූලික වශයෙන් හේතුඵල කියන ප්‍රඥාව. ඒතකොට මේ හේතුඵල ප්‍රඥාව තුලින් තමයි කුසලය අකුසලය ආදී මනවින් පැහැදිලි කරන්නේ. දැන් සම්මා දිට්ඨි සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති වෙන්නට නම් ඒ කියන්නේ ප්‍රඥාව පහළ වෙන්නට නම් ඒ තනත්තා මූලික වශයෙන් කාරණා හතරක් වටහා ගන්නවා. ඒ මොනවද මේ කුසලයයි මේ කුසල මූලයයි මේ අකුසලයයි මේ අකුසල මූලයයි. එතකොට කුසලය හරියට තේරුම් ගන්නට නම් එහි මූලය හඳුනාගත යුතුයි. අකුසලය හරියට හඳුනා ගන්නම් එහි මූලය හඳුනා ගත යුතුයි. එහෙම නැති වුණොත් අපි බොහෝ අවස්ථාවල වංචක ධර්මයන්ට හසු වෙනවා. ඒකේ මූලය හරියට අපිට පැහැදිලි නැත්තම්. දැන් මේ සම්බන්ධව අපිට වැදගත්ම වෙන අවස්ථා තමයි දැන් වීරය, ඒකාග්‍රතාවේ වැනි චෛතසික ධර්ම, ඒකාග්‍රතාවේ සබ්බචිත්ත සාධාරණ චෛතසික, වීරය ප්‍රකීර්ණක චෛතසිකය. එතකොට ඒකාග්‍රතාවයේ සම්පචිත්ත සාධාරණ චෛසිකක් වෙනකොට ඒක සියලුම සිත්වල කුසල් අකුසල් විපාක ක්‍රියා හැම සිතකම යෙදෙනවා. එතකොට ඒකේ කුසලමය ඒකාග්‍රතාවය මොකක්ද කියලා තේරුම් ගන්න නම් විමසා බලන්න ඕන මේ ඒකාග්‍රතාවය ජනිත වෙන්නේ කුමන අරමුණක් කුමන මූලයක් ඇසුරු කොටගෙන මේ ඒකාග්‍රතාවය රඳාපවතින ලෝභයද ද්වේෂයද මෝහයද එහෙම නැත්නම් අලෝභයේද, අද්වේෂයේද, අමෝහයේද? එහෙම විමසා බැලුවොත් තමයි ඒ ඒකාග්‍රතාවයේ හෙවත් සමාධිය කුසල මූලිකද, අකුසල මූලිකද කියලා වටහා ගන්නට පුළුවන්කම් ලැබෙන්නේ. ඊළඟට දැන් වීර්ය ගත්තන් පස්සේ වීර්යත් කුසල් සිතෙත් අකුසල් සිතෙත් දෙකේම යෙදෙනවා. එතකොට මේ වීර්ය කුසල මූලික වීරයද අකුසල මූලික වීරයද කියලා විමසා බලන්නට එහි මූලයයි විමසා බලන්නට වෙන්නේ අපට. මේක කොතනින්ද පටන් ගත්තේ? මොන මූලයකින්ද? ලෝභයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද? නැත්නම් අලෝභයෙන්ද, අද්වේෂයෙන්ද, අමෝහයෙන්ද මේ වීරය ජනිත වුනේ? ඉතින් අන්න ඒ නිසා අපිට කුසල අකුසල් විග්‍රහ කර ගැනීමේදී ඒවාෙහි අනන්‍යතාවය තහවුරු කර ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා ඒ ධර්මය කවර හේතුවකින්ද හටගත්තේ කියන කාරණය. ඊළඟට අනික් අතට එයින් ජනිත කරන්නා වූ ඵලය කෙබඳුද කියලා විමසා බැලීම. ඒක තමයි අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රාහුල ඔබ යමක් කරනකොට කියනකොට සිතනකොට දෙපැත්තක් සලකා බලන්න ඕන. ඒක Tamanට අනර්ථයේ පිණිස පවතිනවද අනුන්ට අනර්ථයේ පිණිස පවතිනවද? ඒකට ඒ කියන්නේ ප්‍රතිඵලය. එතකොට මේක කවර මූලයකින්ද ජනිත වෙන්නේ කියලා විමසා බලන්නට ඕන සම්මාදිට්ඨි සූත්‍රයේදී ඒ පැත්ත පැහැදිලි කරනවා ඒ වගේම සම්මාදිට්ඨිය ඇතිවීමේ අංග හැටියට දක්වනවා පරතෝඝෝසය සහ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සති සම්පජඤ්ඤයෙන් විමසා බැලීම එතකොට රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකෙන් තමන්ගේ මනස විනාශ කරනවා තමන්ගේ මනසේ ක්ලේශයන් අවුලවනවා එහෙම නැත්නම් ಗುಣ නසනවාද? එහෙම නැත්නම් ප්‍රඥාව මොට කරනවා? manussකම් නැති කරනවා. එතකොට ඒ ඇති වෙන මනෝභාවයේ තුලේ ඊළඟට ලෝකෙට මොකද්ද සිද්ධ කරන්නේ කියලා තමන්ගේ පැත්තත් අනුන්ගේ පැත්තත් කියන දෙපස්සම විමසා බලන්න. එතකොට තමන්ගේ පැත්ත කියලා කියන්නේ හේතුවයි අනුන්ට සිද්ධ වෙන ඵලයයි කියලා අපිට ඒ විදිහට හඳුනා ගන්නටත් පුළුවන්. එහෙම නැත්නම් අර ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය කියන මේ කවර මූලයකින්ද හටගන්නේ කියලා හඳුනා ගත්තාම ඒන් ආත්ම අනර්ථ, පර අනර්ථ කියන මේ අර්ථය කොමක්ද කියන එක අපිට විමසා බලන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට හේතුඵල ප්‍රඥාව තමයි මූලික වශයෙන් අපට කුසල අකුසල් හොඳ නරක යහපත අයහපත සදාචාරයේ දුරාචාරය මේ මූලික දහම් කර්ම තේරුම් බේරුම් කරගෙන අපේ ප්‍රතිපදාව අධර්මචර්යාවක් නොවි එය ධර්මානුධර්ම ප්‍රතිපන්න ධර්මචර්යාවක් බවට පමුණවා ගන්නට මූලික වශයෙන් අපට උදව් වෙන ප්‍රඥාව තමයි හේතුඵල ප්‍රඥාව. ඉතින් ඒ ගැන අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. අපි මේ දේශනා මාලාව තුළම නිරන්තරයෙන් ඒ සම්බන්ධව විවිධ පැති වලින් අවස්ථාවෝචිතව සාකච්ඡා කරන නිසා. ඊළඟට අර ත්‍රිලක්ෂණ ප්‍රඥාව කියන එක සම්බන්ධවත් අපේ ටිකක් ගැඹුරින් කතා කරන්නට අවශ්‍යයි ගැඹුරින් කතා කරන්නට අවශ්‍යයි නමුත් ඒ සම්බන්ධවත් අපි විටින් විට කරපු මුගක් දේශනා තියෙනවා කෙනෙකුට ඒවා අහන්නට පුළුවන් දැන් පසුගිය දිනවල අපි කරපු මේ සෙනසුරාදා සාකච්ඡාවේ දේශනා වගේම අමතර දේශනත් අන්තර්ජාලය තියෙනවා අවශ්‍ය කෙනෙකුට අහන්නට පුළුවන්. ඒ ත්‍රිලක්ෂණ ප්‍රඥාවෙහිදී අපිට වැදගත්ම වෙන කාරණා තමයි දැන් අනිත්‍ය කියන ලක්ෂණය අපි තේරුම් අරගෙන තියනවා වගේ මතු පිටින් පෙනුනට ඒ අනිත්‍ය පිළිබඳව අපිට හුඟක් වෙලාවට තියෙන්නේ අර ප්‍රඥප්තියෙහි බිඳීම පිළිබඳ අදහසක් තමයි හුඟක් වෙලාවට අපි ගොඩක් දෙනෙක් සතුව තියෙන්නේ කියන්නේ භාජනයක් බිඳෙනවා. අපේ ශරීරය අනුක්‍රමයෙන් අභාවයට යනවා. ගහක් ඇති වෙලා හැදිලා වැඩිලා මල් පල දරලා ඒක විනාශ වෙනවා. ඒ වගේ අර පොදුවේ අපි පුද්ගලයෙක් හැටියට භාජනයක් හැටියට ගහක් පලක් හැටියට හඳුනා ගන්නා ද්‍රව්‍ය එහි ඇතිවෙනා වූ අනුක්‍රමික විපරිණාමය පිළිබඳව තමයි අනිත්‍ය කිව්ව ගමම අපේ හුඟක් අවධානය යොමු වෙන්නේ. ඉතින් ඒ අනිත්‍ය විතරක් දැකලා අපිට කෙලස් ප්‍රහාණය කරන්න බෑ. මොකද ඒ ප්‍රඥප්තියේ අනිත්‍ය දකින්න දකින්න අපිට හැඟෙනවා මේක පරිස්සම් කරගන්නට උපාය මාර්ගයක් යෙදිය යුතුයි කියලා. එතකොට භාජනය බිම වැටුණු නිසායි බිඳුනේ අපරාධයක බිම වැටෙන්නේ නැතුව පරිස්සම් කරගත්තා නම් හරියි. එතකොට බිම වැටුනහම බිඳුනේ ඒක මැටියෙන් හදපු නිසා, ඒක ඉටියෙන් හදපු නිසා, ඒක වීදුරු වලින් හදපු නිසා මේක එහෙම නැතුව බිඳෙන්නේ නැති වර්ගයකින් හදාගත්තා නම් හරි. ඒක ලෝහ වලින් හදලා තිබ්බනම් එහෙම නැත්නම් ප්ලාස්ටික් වලින් හදලා තිබ්බනම් ඒක එහෙම වෙන්නේ නැහැ. එතකොට දැන් අපිට හිතෙන්නේම භාජනයේ බිඳුනේ ඒක බිම වැටිච්ච නිසා ඒකට තෙරපීමක් ආපු නිසා ඒතකොට තෙරපීමකින් බිඳෙන්නේ නැති දේවල් වලින් අපි මේක හදාගත්තොත් ඒක බොහෝ කාලයක් පවත්වන්න පුළුවන් වගේ අදහසක් එනවා. දැන් ඇයි මේ අදහස එන්නේ? අනිත්‍ය පිළිබඳ සැබෑ පරමාර්ථ ධර්මයන්හි ඇති වෙන අනිත්‍ය ලක්ෂණය දකින තැනට අපේ අවධානය හරියට යොමු වෙලා නැති නිසා අර ප්‍රඥප්තිය භාජනය කියන ප්‍රඥප්තියේ බිඳීම ගැන විතරයි අපි එතනදී දකින්නේ එනිසා ප්‍රඥප්තියේ අනිත්‍ය දකින්න දකින්න ඒකත් යථාර්ථය දකින්න අපට උදව් වෙනවා. නමුත් එය පමණක් දැකලා අපි නවතිනවා නම් ඒතනත්තාගේ ඒ දැක්ම වැරදි වැටහීමකට මඟ සලස්වන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම බ්‍රහ්මජාල සූත්‍රයේදී දෘෂ්ටි 62ක් පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරමු. උන්වහන්සේ විශේෂයෙන් දක්වන්නේ මහණෙනි මේ දෘෂ්ටි අඥානයින් නිසා අඥානකම නිසා ඇතිවෙච්ච නෙමෙයි. යම් ප්‍රමාණයකට ලෝකය ගැන ජීවිතය ගැන මෙලව පරලෝ ගැන හිතන්න පෙළඹෙන හොඳ නරක පිළිබඳ හිතන්න පෙළඹෙන එහෙම යම්කිසි ප්‍රඥාවක් තියෙන අය නිසාම තමයි මේ අර්බුදය මතුවලා තියෙන්නේ. එතකොට මොකද ප්‍රඥාව කොහොමද අර්බුදයකට හේතු වෙන්නේ? ඒගොල්ලෝ යම් තරම් ප්‍රමාණයකට කරුණු වටහාගෙන තියෙනවා. හැබැයි එතනින් එහා ප්‍රමාණය වටහා ගන්නට ඒගොල්ලන්ගේ ප්‍රඥාව දියුණු කරලා නැහැ. දැන් එතකොට අර ඇති වෙලා තියෙන ප්‍රඥාවේ ප්‍රමාණයට එය තීරණ ගන්න. උදාහරණයක් ඇටියට බුදුරජාණන් වහන්සේ මහා කම්ම විභංග සූත්‍රයේදී දක්වනවා යම් කිසි කෙනෙක් චුතූපපාත ඥානය ඇති කරගන්නවා. අන්‍ය සත්වයින් උපදින මැරෙන මැරෙන හැටි ඒ වගේම කර්මානුරූප උපදින ආකාරය දකින්න පුළුවන් ඥානයක් උපදවා ගන්න. ඊට පස්සේ ඔහු දකිනවා එක්තරා පුද්ගලයෙක් ජීවිත කාලෙම දස අකුසල කර්ම සිද්ධ කරනවා. එහෙම සිද්ධ කරලා මැරිලා ගිහින් සුගතිය උපදින. තව කෙනෙක් ජීවිත කාලෙම දස කුසල කර්මපත ප්‍රගුණ කරනවා. ඔහුමැරිලා ගිහිල්ලා දුගතිය උපදිනවා. අර ජීවිත කාලෙම අකුසල් කරපු තැනත්තා මැරිලා ගිහිල්ලා සුගතිය උපදිනවා. දැන් අර තැනත්තා චතුප්පපාත ඥානය කියලා කියන්නේ ඒක ප්‍රඥාවේ විශේෂ අවස්ථාවක්. ඒක සාමාන්‍ය කෙනෙකුට ලැබිය නොහැකි ධාන උපදවාගෙන අභිඥාවක් හැටියට අභිඥා කියලා කියන්නේ විශේෂ ප්‍රඥා විශේෂ ඥානය එතකොට මේ විශේෂ ඥාණයෙන් ඔහු මනස සකස් කරගෙන තියෙනවා සත්වයින් යන්තනක මැරිලා තවත් තැනක කර්මානුරූප උපදින හැටි දකින්න. එතකොට ඒ ඔහුගේ ප්‍රඥාවයි. එතකොට ඒ ප්‍රඥාවෙන් ඔහු දකිනවා දැන් මේ පුද්ගලයා මෙතන මැරුණා හැබැයි ජීවිත කාලෙම කළේ කුසල් දැන් අන්න ඔහු ගිහිල්ලා නිරේ උපන්න. එතකොට ආය දකින්නවා මෙන්න මේ තනත්තා ජීවිත කාලෙම කළේ අපරාධ දසා කුසල් දැන් ඔන්න ඔහු මැරිලා ගිහිල්ලා දෙව්ලෝ උපන්න. මෙහෙම දකිනවා. ඒ දකින්නේ ඔහුගේ ප්‍රඥාවෙන්. හැබැයි දැක්කා වුණාට මේ පිළිබඳව අර අනන්‍යතා පැහැදිලි කරගැනීමේ කම්ම විභංග ඥානය ඔහුට නැති වෙනකොට ඔහුට දැනට තියෙන ප්‍රඥාවේ ප්‍රමාණයට ඔහු දෘෂ්ටියක් ඇති කරනවා. දස කුසල කර්ම පතයන් සිද්ධ කළා වුණාට ඒවාෙහි විපාක නැත. දස කුසල කර්මපතයන් සිද්ධ කළාට එහිදු විපාක නැත. ඇයි ඔහුට පේනවා මොහු ජීවිත කාලෙම දස කුසල් කළා හැබැයි ඒකේ විපාකයක් ප්‍රකට වෙන්නේ ඔහු සුගතිය උපන්. අනිත් කෙනා ජීවිත කාලෙම දස කුසල කර්මපත සිද්ධ කළා හැබැයි එහි විපාකයක් ප්‍රකට වෙන්නේ එතනත්ත දුගතිය උපන්. එහෙමනම් එතනත්තගේ ප්‍රඥාවෙන් මේක දකිනකොට ඔහු නිගමණයකට ලැබෙනවා කරන්නා වූ කුසල අකුසල කර්මවල අකුසලයෙන් දුක්ඛ විපාක ඇති කිරීමක් හෝ කුසලයෙන් සුඛ විපාක ඇති කිරීමක් හෝ එහෙම පණවන්නට බෑ කියන අදහසක් ඔහුට එනවා. දැන් මේ මේ හැඟීම ඔහුට එන්නේ අඥානකමින් නෙමෙයි. ඔහු සතු ප්‍රඥාවෙන් දැන් චතුපපාත ඥානෙ උපදවාගෙන නොසිටි කෙනෙක් දන්නේ නැහැ මේ මනුස්සයා මැරිලා ගිහින් කොහෙද උපන්නේ කියලා. දැන් ඔහුගේ ඥාණයෙන් තමයි ඔහු ඒක දකින්නේ. හැබැයි දකින නිසා තමයි ඔහු වැරදි දෘෂ්ටියකට එළඹෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ප්‍රඥාව අල්ප වෙනකොට ඒ අල්ප ප්‍රඥාවට යමක් වැටහෙනවා ඒ වැටහෙන ප්‍රමාණයම හේතුවක් වෙන්නට පුළුවන් ඉන් ඔබට අපට නොයතෙන කාරණා විග්‍රහ කරගන්නට ගියාම ඒක දෘෂ්ටියක් බවට පත් වෙන්න මිත්‍යා මතවාදවල එල්බ ගන්නට ඒ වගේම වංචක ධර්ම වලට රැවටෙන්නට යලි අපි ඒක්ම අවිද්‍යාවට මඟ සැකසෙන්නට ඒක හේතුවක් වෙන්නට පුළුවන්. ඇයිද? මේ ප්‍රඥාවේ සීමා මායින් පිළිබඳව අපට අදහසක් නැතුවා වගේම මගේ ඥානය හැම විටම සීමා සහිතයි කියන බව තේරුම් අරගෙන ඉන් ඔබට ප්‍රඥාව පිළිබඳව මනස අවදි කරනව වෙනුවට අර තියෙන ප්‍රඥාව තමයි ඒක හොඳම මට්ටමක් කියලා හිතාගෙන ඒකේ සීමා වලින් ඔබට ගිය කරුණු පිළිබඳව තීරණ ගන්නට පෙළඹෙනවා හැබැයි ඒක මට වැටහෙන්නේ නැහැයි කියලා ඔහු පිළිගන්න ලෑස්ති ඔහුගේ ප්‍රමාණයට ඒක විග්‍රහ කරන්න උත්සාහ කරනවා. මේක හැම තැනකදීම සමාජයේ ජීවත් වෙනකොට හැම කරුණක් සම්බන්ධව අපට මේ අර්බුදය පේනෙන්නට තියෙනවා. දැන් විද්‍යාඥයෝ හැටියට ගත්තාම ඒගොල්ලෝ භෞතික විද්‍යාව පිළිබඳ ගොඩාක් ගැඹුරට අධ්‍යයනය කරලා තියෙනවා, පරේක්ෂණ කරලා තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ නිකම්ම නිකන් අඥානයෝ නෙමෙයි. ඒගොල්ලෝ හේතුව ඵල හේතුව ඵලය පිළිබඳව භෞතික විද්‍යාත්මකව එහි භෞතික කොටස් පිළිබඳව ඔවුන් ගැඹුරු අධ්‍යයනයක් කරලා තිනවා අන් බොහෝ දෙනාට වඩා. හැබැයි ඒ ඇති කරගන්න වැටහීමම ඔවුන් තුල එක්තරා භෞතිකවාදී දෘෂ්ටියක් ඇති කරන්නට ඇතැම් විට හේතු වෙනවා. ඒ කියන්නේ දැන් වර්තමානයේ වෙනකොට පොතිම බුද්ධිය දක්වා දියුණු කරලා තියෙනවා. එතකොට මේ કૃත්‍රිම බුද්ධිය දක්වා දියුණු වෙනකොට මේ ඔක්කොම උපකරණ හරහා. එතකොට රූප කොටාස මෙතන සිතක් කියලා එකක් නැහැ. සිතක් කියලා නැති මේ පරිගණක ඔස්සේ ඒව මෘදුකාංග ඔස්සේ හිතන්න කල්පනා කරන්න හිතලා කල්පනා කරලා කරුණු ගොනු කරලා තීරණයක් දෙන්න පුළුවන් මට්ටමක් හදලා තියෙනවා. දැන් මේක උදව් කරගෙන ඉතා දැඩි මතවාදවල එල්බ ගන්නවා. එහෙමනම් සිත කියලා එකක් නැතය මේ මොළය සහ ඒ මේ රූප කලාපවල ක්‍රියාකාරීත්වය මේ භෞතික ක්‍රියාවලිය ඒවාෙහි රසායනික වෙනස්කම් ඒව මත තමයි දැන් මේ සිත කියන తত্ত্বය ක්‍රියාත්මක වෙන්නේ ආදි වශයෙන් දෘෂ්ටිවලට පැමිණෙන්නට හේතු වෙනවා අර භෞතික විද්‍යාව පිළිබඳව ඇති කරගෙන තියෙන ගැඹුරු වැටහීම. ඒතර ගැඹුරු වැටහීම වරදක් නෙමෙයි. හැබැයි අය හිතනවා එච්චරයි ලෝකේ තමන්ට තමන් විසින් අනාවරණය කරගත්තු ප්‍රමාණය කියලා අය හිතනවා. එතකොට මෙන්න මේ හැඟීම් නිසා තමයි අර සියලු දෘෂ්ටි නිර්මාණය වෙන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධව කතා කරනකොට අපි මේට ඉහතදී කිව්වා ටිකක් හාස්‍යජනක කතාවක්. ඒ කියන්නේ අර ගමක ඉන්න එක මිනිස්සෙක් ඔහු 50ට විතරයි ගණන් කරන්න දන්නේ. 50 ඉලක්කම වෙනකන් ඔහු ඉගෙනගෙන තියෙනවා පුංචි කාලේ ඊට එහාට ඔහු ඉගෙනගෙන නැහැ ලොකු වෙනකොට ආ ඊට එහාට ඉගෙන ගන්න ඔහු අදහස් කරලත් නැහැ දැන් එතකොට 1 2 3 4 කියලා 50ට යනකම් ඔහු හරියට ගණන් කරගෙන යනවා 50ට වැඩිපුර තව කොච්චර තිබුණා වුණත් ඔහු 50 ගොඩට තමයි එකතු කරන්නේ එකතු කරලා ඒ ඒතර කොච්චරක් තියද හොත් 50යි කියලා තමයි කියන්නේ හොඳ ඊට එහා ඔහු සංඛ්‍යා දන්නේ නැහැ සංඛ්‍යා දන්නේ නැති නිසා අර සියල්ලක්ම 50යි එතකොට 50ට අඩුවෙන් තියෙන ප්‍රමාණය ඔහු දන්නවා. මෙතන 50ක් නෑ කියන්න දන්නවා. ඇයි 50ට යනකම් ඔහුගේ වැටහීම තීරණය. 50න් එහාට ඔහුගේ වැටහීම නෑ. ඒතර ඉතුරු ඔක්කොම 50ක් කියන ස්වභාවය. මොකද ඔහු දන්න මට්ටමින් ඔක්කොම තීරණය දැන් මේක මොනතරම් අඥාන හාස්‍යජනක තීරණයක්ද කියලා අපිට හිතුණට අපි සියලු දෙනාම බොහෝ අවස්ථාවල තීරණ ගන්නේ ඒ ඔහුගේ පණ ඉලක්කම පිළිබඳ ඥානය වගේ තමයි. ඒ කියන්නේ අපි දන්නා ප්‍රමාණය තමයි ඔක්කොම. මේ අපේ ඉන්ද්‍රයන්ට දැනෙන ටික තමයි හරි. මගේ මනසට වැටහෙන ටික තමයි හරි. මම හරි කියලා හිතන එක තමයි හරි. අනිත් අයගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මගේ මනසට දැනෙන දේ ඒක ඒක තමයි නිවැරදි අදහස. වගේ එකක් හිතෙනවා. අන්න ඒ වගේ අපිට අනිත්‍ය පිළිබඳව වටහා ගැනීමේදී භාජනයක බිඳීම පුද්ගලයෙකුගේ අභාවය ගහක් කොළක් හැදිලා වැඩිලා අනුක්‍රමයෙන් අභාවයටපත් වීම මේ ඔක්කොමත් අනිත්‍ය තමයි. ඒ අනිත්‍ය ධර්මය තමයි ඒ ප්‍රකට වෙන්නේ. ඒකේ වැරද්දක් නැහැ. නමුත් ඒන් පමණක් ඒ ප්‍රඥප්තියේ සම්මුතියේ ඇති වෙන විභේදනය විපරිණාමය විතරක් අපි අනිත්‍යයි කියලා ගත්තොත් එතනින් ඔබට ඒතනත්ත පෙළඹෙන්නෙම අර විපරිණාමයටපත් වෙන දේ එසේ නොවි පවත්වා ගන්නට උපාය සොයන්නට. එතකොට ඔහු නিত্য සංකල්පනාවක් මත ඉඳගෙන නিত্য වූ දෙයක් සොයන්නට උත්සාහවත් වෙනවා. එතකොට ඔහු හිතනවා මම අනිත්‍ය දන්නවා කියලා ඒ දන්නා බව ඔහුට තවත් මිත්‍යා දෘෂ්ටියකට මඟ පාදනවා. එනිසා අනිත්‍ය පිළිබඳ ඒ ප්‍රඥප්තියෙහි බිඳී යාම කියන එක වටහාගෙන ඉන් ඔබට අපි සොයා බලන්නට ඕන පරමාර්ථ ධර්මයන්ගේ බිඳී යාම. දැන් භාජනයේ බිඳෙන්න බිමට වැටුණා. බිමට වැටුණු නිසායි බිඳුනේ. මේ භාජනයේ තියෙන සියුම් සියුම් රූප කලාප. ඒක අපි බෙදලා බෙදලා බැලුවොත් භෞතික විද්‍යාවේ කියන පරමාණු දක්වා බෙදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ උපපරමාණු කණු දක්වා බෙදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඒවත් තව බෙදලා බෙදලා නොබෙදිය හැකි තැනකට එනකම් බෙදුවට පස්සේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ පරමාර්ථ ධර්ම ඒවට පරමාර්ථ කියලා කියන්නේ තවදුරටත් බෙදන්න බැරි නිසා එතකොට බෙදන්න බැරි தත්ත්වයටපත් වෙන පටවියාපෝ තේජෝ වායෝ කියන තැනට ආවෙන් පස්සේ ඒවා අර භාජනයේ බිම වැටුණා වගේ බිම වැටෙන්න ඕනේ බිඳෙන්න ඒවා හටගත් හටගත් තැනම වහා බිඳියන් චිත්තක්ෂණ 17ක් තමයි උපරිම කාලය පවතින්න පුළුවන්නේ එතකොට ඒ හැම එකක්ම ඒ චිත්තක්ෂණ 17ක් ඇතුළත බිඳිලා එහෙම බිඳෙන්න බිම වැටෙන්න ඕන නැහැ වෙන කෙනෙක් ඒකට පහර දෙන්න ඕනේ ගිනි තියන්න ඕනේ කඩන්න බිඳින්න ඕනේ මොකක්වත් ඕනේ එය එහි ධර්මතාවය. එහි ලක්ෂණය. ඒක පටවි ධාතුවේ තියෙනවා අපෝ ධාතුව, තේජෝ ධාතුව, ආයෝ ධාතුව, ආකාශ ධාතුව. මේ විදිහට රූප කලාප සියල් සියල්ලකට මේක පොදුයි. රූප වලට චිත්තක්ෂණ 17ක් පමණ ගත වෙනවා. එතකොට සිත සහ චෛතසික ධර්ම එක් චිත්තක්ෂණයකදී බිඳියන. ඒක අපි මේට ඉහතදී පැහැදිලි කරලා තියෙනවා ධර්මයක පැහැදිලි කරන්නේ සෝපන කනෝ අච්චරා සංඝාත කනස්ස අක්කි නිම්මේලන කනස්ස කෝටි සත සහස්ස භාගෝ දට්ටම්. එතකොට ඇසිපිය හෙලන මොහොතක සනක් ඒ කියන්නේ ඇඟිලි දෙක එකට ගැටෙන වෙලාවක ඒ වගේ සුළු කාලයක සිත් 1 2 3 4 5 6 කියලා අනුපිළිවෙලින් එක සිතක් ඇති වෙලා නිරුද්ධ වුණාට පස්සේ තමයි අනිත් සිත ඇති වෙන්නේ. රූප කලාප වගේ පොකුරු පොකුරු හටගන්න එකකට පසුපස එකක්. ඒ හටගන්න සිත් එකක් බින්දෙනවා ඊළඟ ඇති වෙනවා එක බින්දෙනවා ඒක ඊළඟ එක ඇති වෙනවා. මෙහෙම අනුපිළිවෙලින් අපි ඇසිපිල්ලමක් හෙලන වේලාවක කෝටි ලක්ෂයක් පමණ සිත් ඇති වෙන්නට පුළුවන් කියන බව ධර්මයේ පැහැදිලි කරනවා. එතකොට කොච්චර වේගවත්ද? ඒ සිත ඇති වෙලා බිඳෙන්න ආය වෙන දෙයක බලපෑමක් ඕන ඇති වෙච්ච සැනින්ම බිඳෙන්න. එතකොට ඒ බඳු චිත්තක්ෂණ 17ක් යනකම් අර රූප ධර්මයක් පවතිනවා රූප ධර්මයක් පවතිලා එයත් බිඳී යනවා. එහෙමනම් භාජනයේ බිම වැටිලා බිඳුනා කියලා අපිට පෙනුනට රූප ධර්ම නාම ධර්ම වලට එහෙම බාහිර බලපෑමක් ඕන නැහැ බිඳෙන්න එය හටගත් හටගත් තැනම වහා නිරුද්ධ වෙනවා කියන මේ යථාර්ථය දකින්න පුළුවන් වුණොත් තමයි සබ්බේ සංඛාරා අනිච්චා සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි එතකොට හැම විටම හටගෙන නිරුද්ධ වෙනවා ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා උදය වය හට ගැනීමක් සහ බිඳීමක් පෙළෙනවා වෙන මොකුත් නැහැ එතකොට ඉපදීම් බිඳීම් දෙකෙන් පීඩාවටපත් වීම ඉපදීම් බිඳීම් දෙකෙන් දැවීමටපත් වීම ඒ නිසා nissara ධර්ම දුක්ඛ ධර්ම එතන යද නිච්ඡන් තන් දුක්ඛයි යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ හටගත් හටගත් සංස්කාර ධර්ම වහා බිඳී යනවා නම් මේ දෙක තමයි ප්‍රධාන දුක්ඛ ලක්ෂණ දෙක දැන් දුක්ඛ කියලා කිව්වහම අපිට දුකත් වැටහෙනවා කියන මට්ටමින් අපි හිතනවා. ඔව් දුක වැටහෙනවා. අපිට දුක වැටහෙනවා. හැබැයි වැටහිලා තියෙන්නේ මොන ප්‍රමාණයෙන්ද? ඉන්ද්‍රිය සංජානන ප්‍රමාණයෙන්. ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට දැනෙන ප්‍රමාණය. කාය පීඩාව සහ චිත්ත පීඩාව දුකයි කියලා අපි කාටත් දැනෙනවා. ඒක ප්‍රකට දුක්ඛය පමණයි. එතකොට ඒ දුක දකිනකොට අපි ඒ දුකෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඒක මිනිස්සු විතරක් නෙවෙයි තිරිසන් සත්තුත් ඒ උත්සාහය දරනවා. ඇයි ඒ සත්තුන්ටත් කාය පීඩාව, චිත්ත පීඩාව දැනෙන නිසා. එතකොට ඒ කාය පීඩාව, චිත්ත පීඩාව කියන දුක හඳුනාගෙන නිවන් දකින්න පුළුවන් නම් තිරිසන් සතාටත් ඒ නිවන සාධාරණ විය යුතුයි. එහෙම කරන්නට බෑ. එහෙම දකින්නට බෑ. එතකොට ඒක මේ ඉන්ද්‍රයන්ට දැනෙන වේදනා ලක්ෂණයෙන් හඳුනා ගන්න දුක්ඛයක් පමණයි. ඒ දුක නෙමෙයි අපිට නිවනට උදව් වෙන්නේ ආර්යයන් වහන්සේලාගේ දුක්ඛ දර්ශනය. ඒ නිසායි දුක්ඛ ආර්ය සත්‍ය අපි වටහන්නට යන්නේ තිරසං සතාට සාධාරණ දුක්ඛය නෙමේ දුක්ඛ ආර්ය සත්‍ය ආර්යයන් වහන්සේලා දකින. උන්වහන්සේලා දුක්ඛය දකින්නේ වේදනාව වගේ අල්ප මාත්‍රයකින් නෙමේ. ඇයි? සබ්බේ සංඛාරා දුක්ඛා කියන අර්ථෙනු උන්වහන්සේලා දකින. දැන් අපිට අර කාය පීඩා චිත්ත පීඩා දුකයි කියලා දැකගන්නේ කුමකින්ද? ඒ සබ්බේ සංඛාරා කියපු සියලු සංස්කාරයන් අතර වේදනාව නම චෛතසික 52ක් තියෙනවා සිත් 89ක් තියෙනවා රූප 28ක් තියෙනවා එතකොට මේ සමස්තය තුල චෛතසික 52කින් එක් චෛතසිකයක් වූ වේදනා චෛතසිකයේ ස්වરૂප තුනක් තියෙනවා සුඛ දුක්ඛ උපේක්ඛා කියලා එහි දුක්ඛ කියන කොටස පමණක් සමස්ත සංස්කාරයන්ගෙන් එක් සංස්කාරයක එක් ලක්ෂණයක් පමණයි අපි දුක හැටියට හඳුනාගෙන තින්නේ දුක් වේදනාව. ඉන්ද්‍රයන්ට දැනෙන දුක් වේදනාව. එතකොට එහෙම දැකපු ගමන් අර අනිත්‍ය ගැන දැක්කා වගේ අපි පටලැවිල්ලටපත් වෙනවා. ඇයි අපි එතනින් එහාට හිතනවා මේ කාය පීඩාව අඩු කරගන්න ඕන. මේ චිත්ත පීඩාව අඩු කරගන්න. ඒ කාය පීඩාව චිත්ත පීඩාව අඩු වෙන්නේ කුමකින්ද දුක්ඛ වේදනාවෙන් පීඩාව ඇති වෙනවා නම් සුඛ වේදනාවෙන් සහනය සුවේ දැනෙනවා. දෝමනස්යෙන් පීඩාව ඇති වෙනවා නම් සෝමනස්යෙන් සහනය සුවේ සැලසෙනවා. එතකොට කාය පීඩා චිත්ත පීඩා දෙක දුක්ඛයි කියලා දකිනකොට වේදනා ලක්ෂණයෙන් දුක දකිනකොට ඉන්ද්‍රයන්ට දැනෙන විදිහට දුක හඳුනා ගන්නකොට ඉන්ද්‍රයන්ට දැනෙන විදිහෙන් වේදනා ලක්ෂණයෙන් තමයි අපි සැප හොයන්නේ එතකොට අපිට සැපය කියලා දැනෙන්නේ මොකද්ද? වේදිත සුඛයක්. විඳින්නා වූ සුවයක්. විඳින්නා වූ සුවයක් යම් තැනක තියෙනවා නම් එතන වේදනාව, එතන සංස්කාරයන්ගෙන් යුක්තයි. ඒ යම් තැනක සංස්කාරයන් තියද ඒ සබ්බේ සංඛාරා දුක්ඛා ඒවා දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. අනිත් එක තමයි ඒතනත්තා එතනින් එහාට දුකෙන් මිදෙන්න කියලා පව්කම් වලින් වළකිනවා කුසල් දහම් කරනවා මේ ඔක්කොම කරනවා හැබැයි ඒ සියල්ලම කරන්නේ කුමක් සඳහාද? ලබා ඇති පංචස්කන්ධය පීඩාවන්ගෙන් තොර කරලා සුවදායකව පවත්වන්නට මතු ලබන්නා වූ පංචස්කන්ධයන් පීඩාවෙන් තොරව සුවදායකව ලබන්නට. ඒ අදහසින් ඔහු කොච්චර කුසල් කළත් කොච්චර භාවනා කළත් කොච්චර සිල් රැක්කත් ඒ තනත්තා නිවන් දකින්න ඇයි පංචස්කන්ධේ මිදීමේ කැමැත්තක් ඔහුට නැහැ. පංචස්කන්ධයෙන් මිදෙන්නට තරම් ඔහුට ඕනකමක් නැහැ. ඔහුට ඕනකම තියෙන්නේ තියෙන පංචස්කන්ධය සහ මතුලවන පංචස්කන්ධය පීඩාවක් නැතුව පවත්වා ගන්න. එතකොට ඒ තනත්තා පංචස්කන්ධයෙන් මිදෙන්නේ නැත්නම් සියලු කල්හි පංචස්කන්ධ දුක්ඛය සමගයි ඔහුට ජීවත් වෙන්නට සිද්ධ වෙන්නේ. එතකොට ඇයි මේ පටලැවිල්ල සිද්ධ වෙන්නේ දුක හැටියට ඔහු හඳුනාගන්නේ පීඩාව, කැක්කුම, අමාරුව, කාය පීඩා, චිත්ත පීඩා. ආර්යයන් වහන්සේලා දුක හඳුනාගන්නේ කොහොමද? සබ්බේ සංඛාරා දුක්ඛා කියන්නේ කොහොමද? වේදනා ලක්ෂණය වේදනාවෙන් නෙමේ මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවිකව ප්‍රකට වෙන ගති ලක්ෂණ. මොනවද ගති ලක්ෂණ? සංකත, විපරිණාම, පීලන, සන්තාන. සංකත කිවි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, විපරිණාම කියලා කිව්වේ වහා බිඳෙන බව, පීලන කියලා කිව්වේ පීඩාකාරී බව, සන්තාප කියලා කිව්වේ දැවෙන, තැවෙන ගති. එතකොට දැන් දුක් වේදනාව විතරක් නෙමෙයි සුඛ වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා නම් ඒක දුක්ඛ ලක්ෂණය. ඊළඟට දුක් වේදනාව විතරක් නෙමෙයි සුඛ වේදනාවත් වහා බිඳියන. විපරිණාමයට වෙනසකටපත් වෙනවා. එහෙනම් ඒක දුක්ඛ ලක්ෂණය. එතකොට අර පරමාර්ථ ධර්මයන් ඇති වෙන ඇති වෙන තැනම නැති වෙනවා කියලා දැක ගන්නකොට යමක් උපදිනව වහා බිඳිනවා නැවත උපදිනව නැවතත් බිඳිනවා එහෙනම් ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා හැරෙන්නට මේ සංස්කාර ධර්මයන්හි අන් කිසිවක් නැහැ. උතන පෙළෙන්නට කෙනෙක් නැහැ. සත්වයක් හෝ පුද්ගලයෙක් ආත්මයක් නැහැ. අට ගන්න හට ගන්න නාම රූප ධර්ම එය විසින්ම බිඳී යනවා. එතකොට ඉපදීම ඉපදුණු සංස්කාර ධර්මයක් බිඳීමටපත් වෙනවනම් එය එයටම පීඩාව. එයම දැවී යාමක්. ඒ නිසා පීලන සහ ਸੰతాප මේ ලක්ෂණ දෙකත් එහිම ගැබ් වෙනවා. මොකද ඒ සංස්කාර ධර්මයන් එහෙම ඇත්ති වෙලා නැති වෙනකොට මට පීඩාව ඒක ඇත්ති වෙලා නැති වෙනකොට මම ਸੰతాපයෙන් දැවෙනවා කියලා එහෙම දැවෙන්න කෙනෙක් නැහැ. එහෙම දැවෙන්න පුද්ගලයෙක් නැහැ. ඒතර දැවෙන්නේත් කවුද? පීඩාවටපත් වෙන්නේත් කවුද? උපදින්නෙත් කවුද? බිඳෙන්නෙත් කවුද? එයමයි. ඒක වැටහෙන තාක්කල් අපිට හිතෙන්නේ පීඩාව එන්නේ පිටින් මේ පංචස්කන්ධයේ පීඩාවෙන් රැකගන්න. ඒක ඇතුලෙන් එනවා නම් ඒ ඇතුලෙන් එන එක වළක්වා ගන්න සුදුසු කුසල් කරන්න. එහෙම පැලස්තර දමමින් අපි හැම විටම වෙහසෙන්නේ ඉන්ද්‍රියන්ට ගෝචර වූ විඳින්නා වූ වේදනා ලක්ෂණයෙන් ප්‍රකට කරන්නා වූ යම්කිසි සුඛයක් ලබන්නට නම් එය නිර්වාණය කියන තැන නොවේ ඒ තැනත්තාට එයම තමයි නිවන් දකින්න බාධකය. එතකොට දැන් මේ බාධකය හැදෙන්නේ කොතනින්ද මේ දුක්ඛය වටහාගෙන? දුක්ඛය පිළිබඳ වැටහීමක් නැතුවම නෙමෙයි. ඒ පිළිබඳව යම් ඥානයක් ඔහුට තියෙනවා යම් වැටහීමක් තියෙනවා. ඒ වැටහීමම ඔහු නිවන් මගෙන් ඈතට අරයි යන්නට අවසානයේ හේතුවක් වෙනවා. මෙය තමයි දුක මේ තමයි සැප කියලා වෙන් කරගෙන සැප නැමැති සංස්කාර ධර්මයන් සැප නැමැති පංචස්කන්ධයන් සොයන්නට ඒතනත්තා මුළු සසර ගමනේම වෙහෙසෙන. දැන් මේ සම්බන්ධව කතා කරනකොට හොඳ කාරණයක් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක රාධහාමුදුරුව බුදුහාමුදුරන්ගෙන් අහනවා මාරෝ මාරෝති භන්තේ වොච්චති කතමෝනුකෝ භන්තේ මාරෝති ස්වාමීනි මාර මාර කියලා කතා කරනවා මොන කරුණෙන්ද කෙනෙක් මාර කියලා හඳුන්වන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපං කෝරාද මාරෝ වේදනා මාරෝ සංඥා මාරෝ සංඛාරා මාරෝ විඥානං මාරෝ රාද මාර කියලා හඳුන්වනවා නම් ඒ මාර නමින් හඳුන්වන්නේ කවුරුන්ද රූපය වේදනාව සංඥාව සංඛාරය විඥාන මේවා තමයි මාර ඇයි මාර කියලා කියන්නේ යමෙකු විසින් මරනවා නම් ඒ කියන්නේ මරන්නෙක් ඉන්නවා නම් ඒ මරන්නා හඳුන්වනවා මාර කියලා. මැරෙන්නෙක් ඉන්නවා නම් ඒ මැරෙන්නා හඳුන්වනවා මාර කියලා. මැරිය යුත්තක් තියෙනවා නම් ඒ මැරිය යුත්ත හඳුන්වනවා මාර කියලා. එතකොට මරන්නා කවුද? මේ පංචස්කන්ධයමයි. අසවලාමාව මැරුවා. මම සියදිවි නසා ගත්තා කිව්වට මම කියලා හෝ සත්වෙක් පුද්ගලයෙක් ඇත්තේ නෑ මේ නාම රූප ධර්ම පංචස්කන්ධය නසා ගන්නා තැනට මේ මේ කය නසා ගන්නා තැනට හසුරුවාගෙන එතකොට එහෙම හිතුවේ එහෙම කළේ කවුරුන් විසින්ද මේ නාම රූප ධර්ම ටිකම තමයි ඒ පටලැවිල්ල ඇති කරගන්න. එතකොට අනුන් මාව මරුවා කියලා හිතන්නේ එතනත් සත්වයකව පුද්ගලයෙක් නෙමෙයි ඒත් පංචස්කන්ධය. මේක ඇතුලෙන් මේක මතුනත් වාතය කිපිලා, පිත කිපිලා, සෙම කිපිලා, තුන්දොස් කිපිලා එහෙම නැත්නම් වෙනත් වැරදි පරිහරණයක් නිසා මොකක් හෝ හේතුවක් නිසා මිය ගියා නම් ඒ හේතු පංචස්කන්ධ හේතු විනා ඉන් පරිබාහිර කිසිදු හේතුවක් එතන නැහැ. ඒ නිසා මරන්නා කවුද කියලා බැලුවොත් පංචස්කන්ධය විසින්ම තමයි මරලා මැරිලා තියෙන්නේ කවුද? ඒත් පංචස්කන්ධයම. හටගත් පංචස්කන්ධයම තමයි නිරුද්ධ වෙලා. ඒතකොට මැරිය යුත්තේක් ඉන්නවා නම් ඒ කවුද? ඒත් පංචස්කන්ධය. ඒ නිසා රාද මාරයනු පංචස්කන්ධය. දැන් අපි මාරයා කියන්නේ පිටින් එන කෙනෙක් කියලා හිතන තාක්කල් තමයි ඒ පිටින් එන මාරයාගෙන් මාව පරිස්සම් කරගන්න උත්සාහ කරන්නේ. නෑ මාර කියන්නේ මේ මම හැටියට හිතාගෙන ඉන්න පංචස්කන්ධයයි කියලා දැනුමොත් විතරයි මේ පංචස්කන්ධ නැමැති මායාවෙන් නිදහස් වෙන්නට උත්සාහ කරනවා. ඒක නොදකින තාක්කල් ඔහු බාහිරින් ඇතිවෙන ප්‍රශ්නයෙන් තමන්ව ආරක්ෂා කරගන්න. ඒතර මාර කියන తත්වය ගැන වැටහීමක් ඇති බව හොඳයි. ඒක ගැන වැටහෙන්නේ නැතුවට වඩා දැන් ඒ වැටහීම ඔහුට යම් මිත්‍යා මතයක් ඇති කරගන්නට මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගන්නට පදනම් වෙනවා මාර කියන්නේ කුමක්ද කියලා පැහැදිලිව නිර්වචනය කරගත්තේ නැතිනම්. ඒතර කිසිදු දෙයක් ලෝකයේ ගැන දැනගන්න නැතුව අඥානව ඉන්නවට වඩා මාරයා කියලා දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා ඒතනත්තා කුසල් දහම් කරන්නට බාධා කරනවා මෙහෙම හරි තේරුම් ගන්න එකේ යම් වැදගත්කමක් තියෙනවා ඒ මායාවේ සේනාවක් ඉන්නවා ක්ලේශ මාර කියලා ඒවා අපේ මනස තුල ක්‍රියාත්මක වෙනවා ඒ ටික අඩු කරගන්න ඕන කියලා හිතන එක වටිනවා. හැබැයි එහෙම කළා කියලා විතරක් බෑ මේ පංචස්කන්ධයමයි මාර. එහෙම දැක්කොත් තමයි මේ පංචස්කන්ධයෙන් මිදෙන්නට ක්‍රියා කිරීමයි මායාගෙන් මිදීම කියන එක වටහෙන්නට පටන් ගන්න. අන්න ඒ වගේම තමයි දුක්ඛ කිව්වහම අපි හිතන්නේ ඒක පිටින් එන එක. ඒක කයේ අමාරුව, හිතේ අමාරුව. ඒක ඒක සංසිඳව ගත්තොත් ප්‍රශ්නේ හරියි. එහෙම හිතන්නේ වේදනා ලක්ෂණයෙන් සංජානන මට්ටමින් අපි දුක දකින තාක්. ඒක ආර්යයන් වහන්සේලා දකින විදිහට මේ ප්‍රඥාවෙන් දුක පිරිසිඳ දත්ත යුතුයි. මොකද්ද පිරිසිඳ දකිනවා කියන්නේ? පරිඤ්ඤය. පරිඤ්ඤය කියලා කියන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කර. එතකොට අපි සාමාන්‍යයෙන් දුක හඳුනාගන්නේ මොකෙන්ද? සංජානන, සංජානාතීති, සංඥා වලින් සහ වේදනා වලින්. සංඥා වේදනා විඥාන මේවයින් තමයි අපි දැනට දුක හඳුනාගන්නේ. එතකොට වේදනාවෙන් සිතින් සංඥාවෙන් දුක හඳුනා ගන්නකොට ඒක ඉන්ද්‍රිය සංජානන මට්ටමෙහි පවතින. එහෙම දුක එහෙම එහෙම දැක්කයි කියලා දුකින් මිදෙන්නේ දුක පිරිසිඳ දත යුතු. පිරිසිඳ දත යුතුයි කියලා කියන්නේ පරිඤ්ඤය ප්‍රඥාවෙන් දත යුතු. ඒ ප්‍රඥාවෙන් දකිනකොට තමයි අර දුක්ඛ ලක්ෂණ වලින් දකින්නේ අන්න එහෙම දකිනකොට තමයි එතනටට වැටහෙන්නේ මේ තියෙන පංචස්කන්ධේ රැකගන්න හෝ මතු පංචස්කන්ධේ රකින්න කියන එක නෙමෙයි අන්තිමට මේ පංචස්කන්ධේමයි දුක්ඛ. ඇයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා වහා බිඳී යනවා ඉදදීන් බිඳීම් දෙකෙන් පෙළෙනවා ඉදදීන් බිඳීම් දෙකෙන් දැවෙනවා එහෙමනම් මේක තියෙන තාක්කල් දුකෙහි කිසිදු අඩුවක් නැහැ ඒ බව දකිනකොට තමයි දුකින් මිදීම යනු පංචස්කන්ධයෙන් මිදීමයි කියන ගැඹුරු අර්ථයෙන් උත්සාහවත් වෙන්නට පුළුවන්. ඒ නිසා දුක පිරිසිඳ දත යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊළඟට අනාත්ම. අනාත්ම කියන ධර්මතාවයේ සෑම ලක්ෂණය සෑම සංස්කාරයකම තියෙනවා. සංස්කාර නොවන්නා වූ දේවල් වලක් තියෙනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ඒවට කියනවා සංස්කාර කියලා. හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්නා ධර්මත් තියෙනවා. ඒ මොනවද? නිර්වාණය, ප්‍රඥප්තිය, ආකාශ ධාතුව. එතකොට මේවා මේවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම. මොකද එතන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් නැහැ. නිර්වාණය කියන තැන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් තිබ්බනම් ඒක සදාකාලික සුවයක් අවේදිත සුඛයක් වෙන්නේ නැහැ. අවේදිත සුඛයක් වෙන්නේ එතන මොකක්වත් නැති නිසා. ඉතින් මොකක්වත් නැතිනම් මොකටද ඒක? මොකක්වත් නැති තැන තමයි මේ සංස්කාරයන් නැත්තේ. සංස්කාර දුක්ඛය නැත්තේ. ඉතින් ඒ නිසායි නිවන කියන එක වටහන්න ස්පර්ශ කරන්න පහසු නැත්තේ ඒ ප්‍රතඥ පුද්ගලයාගේ මේ ක්ලේශ බරිත මනසට ස්පර්ශ කරන්න පහසු නෑ මොකද අපිට හැම විටම වේදිත සුඛය වේදනා මට්ටමින් තමයි සංජානන මට්ටමින් තමයි අපි දුක සැප හඳුනා ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ප්‍රඥාවෙන් නෙමෙයි, පරිඤ්ඤය මට්ටමින් නෙමෙයි. එහෙම වෙනකොට අපි දුක තීරණය කරන්නේ අර විඳීම් වලින් සැප තීරණය කරන්නේ විඳීම් වලින්. ඊට ඔබට ගිහිල්ලා වින්දත් නොවින්දත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යනවා නම් ඒ ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා නම් ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා නම් එහි සරු ධර්මයක් නැහැ කියන බව දැක්කොත් තමයි විඳීම් වලින් ඔබට ගිය දුක්ඛයක් වැටහෙන්නේ. එතකොට තමයි ඒන් විනිර්මුක්ත බව විඳීම් වලින් ඔබට ගිය වූ සුඛයක් කුමක්ද ඒක සුඛයයි කියන්නේ වේදන දුක්ඛයෙන් විනිර්මුක්ත බව. දුක්ඛයෙන් විනිර්මුක්ත නම් ඒකට සුඛයයි කියලා තමයි කියන්නට වෙන්නේ. සුඛය නැත්තම් එතන දුක්ඛය කියලායි කියන්නට වෙයි. මේක නිකන් වචන මාත්‍රයකින් තර්කයක් නොවේ. ඒ වටහා ගන්නට තමයි බුදුරු දේශනා කරන්නේ. අර කුෂ්ඨ රෝගියාගේ උපමාව. කුෂ්ඨ රෝගයේ තියෙන තාක්කල් කසනවා. උන්ට අත දිගෑරලා නියපොතු වලින් කහන්න පුළුවන් නම් ලොකු සනීපයක් දැනෙනවා. හැබැයි පස්සේ ඒක ඔඩු දුව දුව වැඩි වෙනවා. ඒතර වෛද්‍යවරයෙක් කියනවා නලියන උනාට කහන්න එපා. කහන්න නැතුව පරිස්සම් වෙන්න ඒ වගේ මෙන්න මේ ප්‍රතිකාර ටික කරන්න. අපි අමාරුවෙන් ඉවසගෙන දරාගෙන අර ප්‍රතිකාර ටික කරගෙන යනකොට රෝගියා හොසිය. දැන් කොහොමද කියලා දැන් සනීපයි. දැන් සනීපයි කියන්නේ මොකද කහනවා වගේ එකක්ද අත ගන්නවා වගේ එකක්ද හුලම් වදිනවා වගේ එකක්ද පිබිනවා වගේ එකක්ද රත් කරනවා වගේ එකක්ද මොකක්වත්ම නැහැ. එතන මොකක්වත් දැනීමක් ඇත්තේ නැහැ. එහෙම දැනීමකට නෙමෙයි අපි සනීපයි කියන්නේ. එහෙනම් මොකේදද මෙතෙක් තිවිච්ච කුෂ්ඨ රෝගයේ වේදනාව පීඩාව නලියම කසන ගති ඒ සියල්ල මෙත ඉවරයි එනිසයි සනීප කියලා කියන්නේ එහෙනම් එතන සුඛය කියලා කියන්නේ රෝගයක් නිරුද්ධ වීමෙන් ඇතිවන සුඛය යනු අවේදිත සුඛයක් ඒක විඳින්න දෙයක් නැහැ ඊට කලින් කුෂ්ඨය තියෙන තාක්කල් කසනකොට රත් කරනකොට අත ගන්නකොට දැනෙච්ච අර නලියනකොට කසන්න පුළුවන් නම් ඒ වෙලාවට දැනන සුඛය වේදිත සුඛය. ඉතින් ඒ වේදිත සුඛයට ඇබ්බැහි වෙච්ච මනස හැම සුඛයක්ම වේදිත ස්වરૂපයෙන් තමයි අරමුණු කරන්නට පෙළඹෙන්නේ. ඒ නිසා දුක්ඛය වේදිත මට්ටමින් දකිනකොට සුඛයත් වේදිත මට්ටමින් හඳුන්වන හඳුනා ගන්නට වෑයම් කරනවා. නමුත් එය සැබෑ නිර්වාණය නොවේ. ඒ නිසා අනාත්ම වූ සංස්කාර ධර්ම සමූහයක් පමණයි මෙතන තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන කිසිවක්ම ඉතිරි නොවි බිඳී යන. එහෙම බිඳෙනකොට යම් පදාර්ථයක් බිඳෙන්නේ නැතුව ඉතුරු වෙනවා නම් අන්න එහෙම භවෙන් භවයට යන පදාර්ථයක් තියනවාය එය තමයි ආත්ම කියලා කියන්නේ කියන බව තමයි අතීතයේ ආත්මවාදී අතීතයේ මේ අදත් ආත්මවාදීන් ආත්මය හැටියට හඳුනාගන්නේ භවයෙන් භවයට යන අවින්‍යාසී යම්කිසි ශක්තියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතු ප්‍රත්‍යයෙන් හටගෙන යම් නාම ධර්මයක් හෝ රූප ධර්මයක්, චිත්ත ධර්මයක්, චෛතසික ධර්මයක්, කුසල ධර්මයක්, අකුසල ධර්මයක් ඕනෑම දෙයක් නාම රූප වශයෙන් බෙදෙන ඕනම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සංස්කාර ධර්මයන් හටගෙන නිරුද්ධ වෙනකොට කිසිවක්ම ඉතිරි නොකොට නිරුද්ධ වෙයි. ඒක යා ඉතුරු වෙන මොකක්වත් එකක් නැහැ. දැන් අපිට ඉතුරු වෙනවා වගේ පේන්නේ මොකද්ද? අර සම්මුති වශයෙන් ගත්තා. දැන් පුද්ගලයා මිය ගියාම කය ඉතුරු වෙනවා. ඒ වගේ අපිට පේන්නේ එතකොට කඩදාසියකට ගිනි තිබ්බහම අලු ඉතුරු වෙනවා. ඒ නිසා මේක නැති වුණාට තව කොටසක් ඉතුරු වෙනවා වගේ අපට පේන. ඒ පේන්නේ මොකද්ද? ඒ ප්‍රඥප්තියෙන් ලෝකේ දකින්න. පරමාර්ථ වශයෙන් දකිනකොට කඩදාසිය තුල ඉතුරු වෙන්නට මොකුත් නැහැ. ෂණයක් ෂණයක් පාසා ඇති වෙන රූප කොටාස එහිම බිඳී යනවා. අලුත් අලුත් රූප කොටාස ටිකක් හටගන්නවා. හැබැයි හටගන්නේ ඍතුජ රූපේ කියන්නේ සීතෝෂ්ණ සීතෝෂ්ණ කියලා දෙකක් නැහැ උණුසුමේ අඩු වැඩි බව. ඒතර ඒ උණුසුම එක්තරා මට්ටමක තියෙන තාක් කල් විතරයි ඒ රූප කොටාසේ ඒ වර්ගයේව උපදවන්නට සමත් වෙන්නේ. මේකට ගින්න එකතු කරපු ගමන් තේජෝ ශක්තිය වැඩි වෙනවා. තේජෝ ශක්තිය වැඩි වෙච්ච ගමන් අර මෙතෙක් උපද්දවපු රූප කලාප ඒ මට්ටමින් උපදවන්නට බෑ. මොකද තේජෝ ශක්තිය වැඩි නිසා වෙනස් වූ රූප කොටාස ටිකක් තමයි ජනිත කරන්නේ. ඒ වෙනස් වූ රූප කොටාස ටික තමයි අපට අලුවගේ පේන්නේ. අර මුලින් තිබිච්ච කඩදාසියේ භස්මාවශේෂ නෙමෙයි. ඒ මුලින් තිබිච්ච කඩදාසිය ගිනි තිබ්බහම එහි භස්මාවශේෂයන් ඉතුරු උනේ කියලා අපිට පේන්නේ සම්මත ලෝකය. ඒකයි අපි මුලින්ම කිව්වේ අනිත්‍ය ධර්මයේ හරියට හඳුනාගත්තේ නැතිනම් දුක්ඛය හඳුනා ගන්නත් බෑ අනාත්මය හඳුනා ගන්නත් බෑ. ඒ නිසා යදනිච්ඡන් තත් දුක්ඛං යම් දුක්ඛං තං අනාත්තා යමක් දුක නම් ඒ අනාත්මයි. යමක් දුක නම් අනාත්මයි කියන්නේ දුක කිව්වේ මොකද්ද හේතු ප්‍රත්‍යයෙන් හඬගෙන වහා බිඳී යනවා ඉපදීන් බිඳීන් පෙළෙනවා ඉපදීන් බිඳීන් දෙකෙන් දැවෙනවා ඒ එයට හසු නොවන්නා වූ කිසිවක්ම නැහැ ඉපදීම් සහ බිඳීම් වලට ලක් නොවන කිසිවක් මේ සංස්කාර ලෝකෙහි ඇත්තේ නැහැ ඉතින් කිසිවක්ම ඉපදිලා බිඳෙන්නේ නැති කිසිවක්ම නැතිනම් එතන භවෙන් භවයට යන අවින්‍යාශී යමක් කොහොමද තියෙන්නේ යම් පදාර්ථයක් කොහොමද තියෙන්නේ එනිසා යම් දුක්ඛං තං අනත්තා. යමක් දුක් සහිත නම් ඒ අනාත්මයි. ඉතින් අද කාලේ ඔය ධර්මය විකෘති කරලා හිතට හිතෙන හිතෙන අර්ථකතන දෙන අය ඕවා සම්පූර්ණයෙන් පටලවනවා. ඒ අය අහන්නේ ආ ඉතින් යදනිච්ඡන් තන් දුක්ඛං නම් දැන් හිසේකක් කොමත් තිබුණාම දුකයි. ඒක සනීප වුණාම දුකද? ඒක සනීප වුණාම සැපයක් නේද? ඒ කියන්නේ අර තිරස්චීන මට්ටමේ දුක්ඛය හඳුනාගන්න. අර වේදනාවෙන් සංජානන මට්ටමේ දුක්ඛය හඳුනා ගත්තාම එහෙම පටලැවිලි ඇති එතකොට එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආරයන් වහන්සේලා දකින දුක්ඛය ආරයන් වහන්සේලා දුක දකින්නේ ප්‍රඥාවෙන් පරිඤ්ඤය. ඒකයි පිරිසිඳ දත යුතුයි. පිරිසිදු දකින ස්වභාවයෙන් දකිනකොට අපිට වේදනා කතාවක් එතන නෑ. එතන තියෙන සංස්කාරයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා, ඉදීන් බිඳින් දෙකෙන් පෙළෙනවා, ඒන් දැවෙනවා. ඒ පීඩණය දැනෙනවද නැද්ද? ඒක වෙනම කතාවක්. ඔළුවට මිටියකින් ගැහුවොත් එහි පීඩණය දැනෙන්න පුළුවන් විඥානය තියෙන නිසා. විඥානය නිරුද්ධ වුණාට පස්සේ මල කඳකට ඔළුවට මිටියෙන් ගැහුවයි කියලා දැනගන්න කෙනෙක් නැහැ. හැබැයි අපි පීඩන මාපකයක් සවි කළොත් ඒ මාපකයට දැනෙනවා. එතකොට ඒ මාපකය වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ විඥානය. ඒ නිසා විඥාණයට දැනෙනවා ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා නම් අර පහර දෙන පීඩනය දැනෙනවා. ඒ වේදනාව දැනෙනවා. ඉතින් මාපකයක් තිබුණත් නැතත් එහි යම් පීඩනයක් ඇති අන්න ඒ වගේ තමයි ඒ අපි කිව්වෙත් සම්මුති අර්ථය. ඒ වගේ තමයි අර සංස්කාර ධර්මයන් එහිම හටගෙන එහිම බිඳෙනවා ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා. ඒකට හසු නොවන්නා වූ අල්ප මාත්‍ර වූ සංස්කාරයක්වත් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ සුළු ගොම පිටක් අරගෙන පෙන්නනවා මහණෙනි මේ ගොම පිට තරම්වත් අල්ප මාත්‍රයක් මේ විශ්වය තුල හටගෙන නොනැසී පවතින ධර්මයක් ඇත්තේ නැහැ. එහෙම පවතිනවා නම් මේ බ්‍රහ්මචර්යාව නිෂ්ඵලයි. එහෙම පවතිනවා. එහෙම අල්ප මාත්‍රයකවත් නিত্য වූ යමක් නැති නිසා මේ බ්‍රහ්මචර්යාව ඵලදායකයි. ඇයි ඵලදායක වෙන්නේ? එහෙම යමක් නিত্য වූ යමක් තියෙනවා අපි කොච්චර උඩ පැන්නත් ඒක නැති කරන්න බෑ. මේ කෙලෙස් ධර්ම නැවත නොහට ගන්න ආකාරයෙන් අහෝසි කරන්නට පුළුවන් වෙන්නේ පංචස්කන්ධය නැවත නොහට ගන්න ආකාරයෙන් අහෝසි කරන්නට පුළුවන් වෙන්නේ අහෝසි නොවන්නා වූ කිසිවක් නැති නිසා අහෝසි නොවන්නා වූ කිසිවක් තිබුණා නම් එහෙම අපි මොන කෙලස් නසන්න උත්සාහ කළත් මොන පංචස්කන්ධය නිමා කරන්න උත්සාහ කළත් අර ඉතුරු වෙන එක ඉතුරු වෙනවා. එහෙම ඉතුරු වුණා නම් ආයෙත් ඒකෙන් වැඩෙන්නට පුළුවන්. එතකොට එවන්නක් නැති නිසායි මේ ප්‍රයත්නය අනුපාද නිරෝධයක් සඳහා අපට යොමු වෙන්නට උපකාර එහෙම අනුත්පාද නිරෝධ කතාවක් කියන්නට බෑ විනාශ නොවෙන්නා වූ ස්වල්ප මාත්‍රයක් හෝ තිබුණා. එනිසා අනාත්ම වූ සංස්කාරයන් අනාත්ම නිසයි ආත්මයක් නැති නිසයි නොබිඳී නොනැසී අවිඤ්ඤාසීව පවත්නා වූ අල්ප මාත්‍ර දෙයක්වත් නැති නිසයි මේ බ්‍රහ්මචර්යාව තුලින් අපට පුළුවන් වෙන්නේ ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කරන්නත් පංචස්කන්ධයේ යලි නොහට ගන්න ආකාරයෙන් නිරුද්ධ කරන්නට. එනිසයි මේ ප්‍රයත්නය අර්ථ සම්පන්න වෙන්නේ. ඒ බව වටහා ගන්නට මේ අනාත්ම කියන ලක්ෂණය අපිට ප්‍රකට වෙන්නට. මෙන්න මේ විදිහට අපි අද කතා කළේ එතකොට ප්‍රඥා පාරමිතා පිළිබඳව චර්යා පිටක අට කතාවෙහි දක්වන පාඩයෙන් පැහැදිලි කරන්නේ කරුණෝපාය කෝසල පරිග්‍රහිතෝ ඒක පොදු කාරණයක් හැටියට සම්මා සම්බුදුරු මහා කරුණාව පාදක කොටගෙන තමයි මහ බෝසත්වරු පාරමිතා පුරන්නේ. ඒ කියන්නේ තමන්ගේ විමුක්තිය පමණක් නෙමෙයි අන් බොහෝ දෙනා දුකින් මිදවීමේ ආකල්පය ඇතිව ඒ නිසා මහ බෝසත් පාරමිතාවට කරුණාව අනිවාර්යෙන් පෙරදරි වෙනවා. අන් අය තම තමන්ගේ ගුණයන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට හෝසල්ල පරිග්‍රහිතෝ උපාය කෞශල්‍යයෙන් යුක්තව ධම්මානං සාමාන්‍ය විශේෂ ලක්ෂණාවබෝධෝ ධර්මයන්ගේ කවර ධර්මයන්ද හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර ධර්මයන්ගේ සහ හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්නා වූ අසංස්කාර ධර්මයන් දැන් මෙතන ඕනනම් දේශනා කරන්න තිබුණානේ සංඛාරාණං සාමාන්‍ය විශේෂ ලක්ෂණා බොදු එහෙමනේ මේ දක්වලා දෙන්නේ ධම්මාන දැන් අර බලන්නකෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කියනකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති ඊළඟ ගාතාවේ සංඛාර කතාවක් නෑ සබ්බේ ධම්මා අනාත්තාති ඒ ධම්ම කියන්නේ සංකත අසංකත සියල්ල සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප අසංකත කියලා කියන්නේ නිර්වාණය සහ ප්‍රඥාප්තිය අවකාශයත් අසංකත ධර්මයක් කියන බව ආචාර්යවරු ප්‍රකාශ කරනවා මොකද එතන විශේෂ යමක් නැති නිසා. එතකොට විශේෂ යමක් නැති නිසා එතන තියෙන හිස් ගතිය. ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් එතන නැති නිසා. ප්‍රඥප්තිය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් නෙමෙයි ප්‍රඥප්තිය කියලා කියන්නේ ඒ ඒ වෙලාවට අපිට ඒක පෙනෙන දැනෙන ආකාරය. ඒක ඉන්ද්‍රියන් විසින් ගන්නා තීරණයක්. එහෙම නැත්නම් සැබෑවට එතන හේතු ප්‍රත්‍යයෙන් පරමාර්ථ වශයෙන් හටගත්තු ධර්මයක් නෙමෙයි. ඒතර නිර්වාණය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයක් නෙමෙයි කියන්නේ. ඇයි? හේතු ප්‍රත්‍යයෙන් යමක් හටගත්තා නම් ඒක සංකතයි. සංකත යමක් තියෙනවා නම් එතන සියලු දුකෙන් නිදහස් වෙලා නැහැ. මොකද සංඛාර දුක්ඛය එතන තියෙනවා. ඒ සියලු දුකෙන් නිදහස් වුණා වෙන්නේ එතන කිසිදු සංස්කාරයක් නැති නිසා. ඒක තව විදිහකින් තේරුම් ගන්නවා නම් නිවුණු බව කියන්නේ. නිවුණු බව කියන එක 아무තෙන් ගොඩනගන්නට දෙයක් නෙමෙයි. ඒ නිවුණු බව නැති වෙලා තියෙන්නේ දැන් දැල් වෙලා තියෙන නිසා. ඒ දැල් වෙන්නට අදාළ හේතුප්‍රත්‍ය ටික අහෝසි කරාම ඒ දැල්ල නිවෙනවා. එතකොට යලිත් නිවුණු බව. එතකොට මේ නිවුණු බව මා විසින් ඇති කළා නෙමෙයි මා විසින් කළේ දැල්විච් එක නවත්තපු එකයි. එතකොට නිවුණු බව කියන එක එහි ස්වභාවය. අපි දැන් ගෙයක් හැදුවෙන් පස්සේ ඒ ගෙට බොහෝ කොටසක් ඉඩ ආවරණය. ඊට පස්සේ අපි ගේ කඩලා අයින් කරනවා. අයින් කරලා වරලා මම තමයි දැන් මෙතන මේ ඉඩ හැදුවේ. දැන් මේ මම ගේ කඩලා අලුතෙන් එතන ඉඩක් හැදුවද? ඒක කලිනොත් තිබිච්ච ඉඩ තමයි. අපිම තමයි ගේ හදලා ඒක අහුරලා තිබුණේ. අහුරලා තිබිච්ච එක අයින් කළා මිසක් ඒ ඉඩ කොහොමද එතන අවකාශය. ඒකයි අපි හදන එකක් නෙමෙයි. අන්න ඒ වගේ නිර්වාණය කියන එක අසංකත ධර්මයක්. එතකොට මේ සංකත අසංකත සියල්ල ගන්නට තමයි මෙතනත් දක්වන්නේ ධම්මානං. ධම්මානං සාමාන්‍ය විශේෂ ලක්ෂණා බෝධෝ. ඒ ධර්මයන්ගේ පොදු ලක්ෂණ සහ විශේෂ ලක්ෂණ. එතකොට නිර්වාණයටත් අදාළයි අනාත්ම ධර්මය. අනාත්ම ලක්ෂණය නිර්වාණයටත් අදාළයි. ඇයි? අනිත්‍ය ලක්ෂණය නිර්වාණයට අදාළ නැහැ. අනිත්‍ය වෙන්නට එහි දෙයක් නැහැ හේතුප්‍රත්‍යයෙන්. ඒ නිසා එතන නිර්වාණයට අදාළ නැහැ. ඊළඟට දුක්ඛ වෙන්නට එහි සංස්කාර නැහැ. ඒ නිසා ඒක අදාළ නැහැ. හැබැයි අනාත්ම කියන එක අදාළයි. ඇයි? ආත්ම වශයෙන් ගත යුතු කිසිවක් නිර්වාණය නැති නිසා. ඒ නිසා අනාත්ම ලක්ෂණය නිර්වාණයටත් පොදු සාමාන්‍ය ලක්ෂණය. ඊළඟට විශේෂ ලක්ෂණ ගන්නකොට සංස්කාර ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ තියෙනවා වගේම නිර්වාණයේ විශේෂ ලක්ෂණ. ඒ නිර්වාණයේ විශේෂ ලක්ෂණ තමයි ඒ ටික අපි ඉදිරි දවසේ කතා කරමු චතුරාර්ය සත්‍ය පොතේ නායක හඳුරෝ විස්තර කරනවා විවේකට්ට නිරෝධට්ට ආදි වශයෙන් ඒ ලක්ෂණ ඒ ක්ලේශයන්ගෙන් නිදහස් වූ බව ඊළඟට ක්ලේශයන්ගෙන් විමුක්ත වූ බව පංචස්කන්ධයෙන් මිදුණු බව එතකොට ඒ ලක්ෂණ වලින් තමයි අපිට නිර්වාණය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ විදිහට නිවනත් අපි හඳුනා ගන්නට ගති ලක්ෂණ තියෙනවා. ඒ ගති ලක්ෂණ වලින් තමයි නිවන හඳුනා ගන්න. හැබැයි එතන සංකත වශයෙන් දක්වන්නට දෙයක් නැහැ. අර ගති ලක්ෂණ ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු ධර්ම. සාක්ෂාත් කළ යුතු ධර්ම. ඉතින් අන්න ඒ විදිහට අපිට අපි අද මේ කතා කළේ සාමාන්‍ය ලක්ෂණ විශේෂ ලක්ෂණ. සාමාන්‍ය ලක්ෂණ කියලා කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඊට පස්සේ විශේෂ ලක්ෂණ ගත්තන් පස්සේ ඒවා කෙලවරක් නැතුව එක් එක් ධර්මයන්ට අදාළ විශේෂ ලක්ෂණ පවතිනවා. ඒ සාමා විශේෂ ලක්ෂණ හඳුනා ගන්න ගන්න තරමට තමයි පරිඤ්ඤය භාවය ඒ කියන්නේ හේතුඵල වශයෙන් දකින්නටත් ඕන අර පරචිත්ත විඥානනය පුබ්බේ නිවාසානුස්සතිය චතුපපාත ආදී ඥානයන් උපදවන්නට පුළුවන් වෙන්නේ ඒවා අභිඥා කියලා හඳුන්වන්නේ අර ප්‍රභේදගතව ඒවා හඳුනා ගන්නවා හේතුඵල වශයෙන් ඒ වගේම පරිඤ්ඤය වශයෙන් ඒවා පිරිසිඳ දැක ගන්නවා ඒවට අදාළ ආවේනික වූ ගති ලක්ෂණ වශයෙන් ඊළඟට ඒවා අර සූවිසි ප්‍රත්‍ය වශයෙන් එක් එක්තන ප්‍රත්‍ය වෙන හැටි හඳුනා ගන්න. එහෙම ඒවා පිළිබඳ ගැඹුරු ඥානයක් ඇති වෙනකොට තමයි ඒවා අවශ්‍ය විදිහට හසුරවන්න පුළුවන් වෙන්නේ. හැබැයි කොතෙක් හසුරුවත් නිවන් දකින්නේ නිවන් දකින්නට නම් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ සියලු සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය දකින්නට සමත් වෙන්නට ඕනේ. ඒ නිසා දුක පිරිසිඳ දැක්කොත් තමයි මේ පංචස්කන්ධ දුක්ඛය යලි යලි උපද්දවන්නේ තණ්හාවෙන් කියන බව දැනගෙන ඒ තණ්හාව දුරු කිරීම සහ ඒ දුරු කිරීමේ මාර්ගය තමයි දුක් දුරු කරන ක්‍රමය කියලා වැටහෙන්නේ එතෙක් අපට පංචස්කන්ධය තමයි දුක කියලා දකින තාක්කල් අපට තෘෂ්ණාව දුකෙහි හේතුව හැටියට පේන්නේ නැහැ තෘෂ්ණාව අපට පේන්නේ සැප ගොඩ නගන්නා වූ හේතුව හැටියට. ඇයි ලබාගත්තු පංචස්කන්ධය ආස්වාදනය කරන්න, වින්දනය කරන්න, දේවල් ලං කරගන්න, අත්පත් කරගන්න, ලං කරගත්තු දේවල් වැඩි කරගන්න පීඩාව අඩු කරගෙන සැප වැඩි කරගන්න මේ ඔක්කොටම තෘෂ්ණාව උදව් කරනවා. ඒ නිසා තණ්හාව තමයි දුක් උපදවන හේතුව කියලා කිව්වට සාමාන්‍ය ලෝකයා බුදුහාමුදුරෝ දෙසූ නිසා ඒක තොල් මතුරනවා වුණාට සාමාන්‍ය ලෝකයාට ඒක විශ්ය කරගන්න පහසු නෑ. ඇයි ඒ? අය දකින්නේ මේ ඒ තෘෂ්ණාව තිබුණ නැත්නම් කොහොමද මේවා ලං කරගන්නේ? ඒ නිසා ඒ තණ්හාවයි දුකෙහි මූලය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පංචස්කන්ධය තමයි දුක්ඛය කියන බව නිවරදිව දක්නා තැනැත්තාටයි ඒ පංචස්කන්ධ දුක්ඛය යලි යලි ගොඩනගන්නේ කුමක් විසින්ද? තණ්හා නැමැති බීජය විසින්. භව තණ්හා විසින්. භව තණ්හාව නැතිනම් මරණයේදී මේක නිරුද්ධ වෙන්නට. නිරුද්ධ නොවි චුතිසිත ඇති වෙනකොටම යලි ප්‍රතිසන්දිසිතක් ඇති කරමින් චිත්ත පරම්පරාව අලුතෙන් ජනිත කරලා අලුතෙන් පංචස්කන්ධයක් ජනිත කරන්නේ කවුරුන් විසින්ද? තණ්හාව. නිසා තමයි තණ්හාව මේ දුක උපදවනවා කියන්නේ. තණ්හාව දුක උපදවනවා කියලා කියන්නේ මේ සාමාන්‍ය ලෝකයේ අපි ඉන්ද්‍රයන්ගෙන් විඳින වේදනාවෙන් අත්දකින දුක කියන කතාව නෙමෙයි. ඒ වේදනාවෙන් අත්දකින දුක අඩු කරගෙන වේදනාවෙන් අත්දකින සැපේ වැඩි කරගන්න මිනිසුන්ට තණ්හාව උදව් වෙනවා. එහෙනම් මේ කතා කරන්නේ පංචස්කන්ධය දුකයි. සියලු සංස්කාර ධර්මයන් දුකයි කියන අර්ථයෙන් දුක දකින කෙනාට තමයි ඒ සංස්කාර දුක්ඛය පංචස්කන්ධ දුක්ඛය යලි යලි ගොඩනගන්නේ මේ තණ්හාව විසින් කියන බව වැටහෙනවා. එතන සංස්කාර කියලා ගත්තත් නිවැරදි නෑ. එනිසයි පංචස්කන්ධ කියන්නේ. ඒ සංස්කාර කියලා ගත්තොත් නිවැරදි නැත්තේ තණ්හාවෙන් සියලු සංස්කාර නිර්මාණය කරන්නේ තණ්හාවෙන් නිර්මාණය කරන්නේ සිත හා බද්ධ වෙච්ච සංස්කාර ධර්ම විතරයි. පංචස්කන්ධය විතරයි. ඊට පරිබාහිර වූ ඉරහද තාරක ආදී සංස්කාර ධර්ම තණ්හාවෙන් නිර්මාණය කරන්නේ. ඒ නිසා තමයි අවිජ්ජාපච්චය සංඛාරා කියන තනත් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියන ඒවා විතරක් ගන්න. අනිත් සියලු සංස්කාර අවිද්‍යාවෙන් නිර්මාණය කරන්නේ ඒ වගේ තමයි තණ්හාවෙන් නිර්මාණය කරන්නේ අභිනව චිත්ත පරම්පරාව. අභිනව චිත්ත පරම්පරාව ඇති වෙනකොට තමයි එතන ඒකට අදාළව පංචස්කන්ධයක් පහළ වෙනවද ස්කන්ධ හතරක් පහළ වෙනවද එක් ස්කන්ධයක් පහළ වෙනවද ඒව තීරණය කරන්නේ කුසල අකුසල කර්ම වේගයත් එක්ක කොහොම හරි මේක අහෝසි වෙන්නට නොදී ඇදගෙන යන මූලය කුමක්ද යලි යලි කොට නගන්නා වූ මූලය කුමක්ද තණ්හාව. ඉතින් ඒ බව දැක්කොත් විතරයි තණ්හාව ਸਰව සම්පූර්ණයෙන් දුරු කළොත් විතරයි මේ පංචස්කන්ධයෙන් මිදෙන්න පුළුවන්. ඉතින් පංචස්කන්ධයෙන් මිදීම සඳහා තියෙන එකම උපාය මාර්ගය තණ්හාව දුරු කිරීම. තණ්හාව දුරු කරන්න බෑ ඒක අවිද්‍යාවත් එක්ක බද්ධ වෙලා තියෙන. නොවැටහීම මතයි පවතින්නේ. නොවැටහීම කියන්නේ මේ සංස්කාරයන්ගේ නිස්සාරත්වය වැටහෙන්නේ පංචස්කන්ධේ નિසරු බව වැටහෙන්නේ මේ දුක්ඛය වැටහෙන්නේ ඒ නිසා දුක්ඛය අවබෝධ කරන්නා වූ සම්මා දිට්ඨිය පහළ කරගත්තොත් තමයි ඒ පිළිබඳ තෘෂ්ණාවෙන් නිදහස් වෙලා පංචස්කන්ධයේ ඇතිවීම නවත්තන්නට පුළුවන් අන්න ඒ මතයි චතුරාර්ය සත්‍ය තථාගතයන් වහන්සේ ලෝකයට දේශනා කරා. මේ විදිහට එකකට එකක් බද්ධ වෙච්ච ඊටාම පුළුල් කාරණයක් ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට එහිදී මූලික වශයෙන් හේතුඵල ප්‍රඥාව ඊළඟට ත්‍රිලක්ෂණ ප්‍රඥාව චතුසත්‍ය ප්‍රඥාව ඒ වගේම අර සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ වටහා ගැනීම තුලින් තමයි ඒවා වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම අපි මේක ඉහතදී තව කතා කළා බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණය පංචවිධඤ්ඤීය මණ්ඩලයකින් යුක්තයි සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන ඒ පස් ආකාරයෙන්ම ලෝකේ දකින්න පුළුවන් නම් තමයි අංග සම්පූර්ණ වූ පූර්ණ ප්‍රඥාවක් අවදි කරන්න පුළුවන්. ඉතින් ඒ කොටස් අපි ලබන සතියේ සහ ඊළඟ සතියවල අපට කතා කරන්න පුළුවන්. අද දවසේ මූලික වශයෙන් අපි මේ කතා කළේ ප්‍රඥාවේ මූලික ස්වરૂපය ගැන. ඉතින් ටිකක් කාල වේලාව වැඩිපුර ගත්තේ මුලින් පොඩි පොඩි තාක්ෂණික ගැටලු නිසා කාලය ටිකක් පසු වුණු නිසායි හොඳයි එහෙමනම් අපි දේශනාව මෙපමණකින් නවත්තලා සාකච්ඡාව ආරම්භ කරමු